අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින දේශිකානන් වහන්සේ බලපිටිය වඳදුව ශ්‍රී පවරින්දාරාම මහා විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහනිකායේ සමලේඛකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමින්ත්‍රයන්න් වහන්සේ යෝජනාවේ දායකත්වය. රාගම තලගොල්ල නිලුම් මාවත අංක 59න් 31 අජන්තා නිවසේ පදිංචි HW අජන්තා සජීවනී මහත්මිය, හක්මන මුරුතාමුර බිලිමණ්ඩියේ WGA සිරිසේන මහතා, කොළඹ පහ තිඹිරිගස්යාය සිරිපාපාර 50න් දෙක නිවසේ සීලාද සොයිසා මහත්මිය, නුගේගොඩ නාවලපාර සමන් මාවත අංක 12 නිවසේ සුධර්මා හතරසිංහ මහත්මිය සහ පවුලේ සැම පූගොඩ මිල්ලගහවත්ත 117 X නිවසේ පදිංචි පී.ඒ. චන්ද්‍රලතා මහත්මිය ඇතුළු සහෝදර පිරිස පුවක්පිටිය මීපිලාව අංක 71 නිවසේ බී.ඒ.පී. ධර්මරත්න මහතා ඇතුළු සහෝදර සහෝදරියන් දංගෝවිට තාබුගල A155 නිවසේ විශ්‍රාමලත් පාඨශාලාචාර්මේ ඉන්ද්‍රාණී අස්සැල්ල මහත්මිය සහ දූ දරු පිරිස රඹුක්කන කූරෙම්පල අධීශ නිවසේ HMK මණිකේ මහත්මිය මාතර වල්ගම උතුර භාවජිත නිවසේ ඉන්ද්‍රාණිද සිල්වා මහත්මිය සහ දරු මුණුබුරු මිනිපිරියන් කුලියාපිටිය ඉලුක්කේන බොරුවැව පදිංචි YM සිරියාවතී මහත්මිය ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු අවසරයි ස්වාමින් වහන්සේ.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 පින්නතුනි බුදුරජාණන් වහන්සේම දේශනා කරපු බණපදයක් තියෙනවා සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා කියලා. මොකද්ද මේ බණපදයේ තේරුම? සුකෝ බුද්ධානං උප්පාදෝ මේ ලෝකෙට බුදුහාමුදුරුවරු ඉපදෙන එක සතුටක් සැනසෙල්ලක් සිතක් ශාන්තියක් සුවයක් ලබා දෙනවා සුඛා සද්ධම්ම දේශනා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අපේ හිතට සතුටක් සැනසෙල්ලක් සිතක් සුවයක් ලබා දෙනවා එහෙමනම් අපි මේ වෙලාවේ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අපේ හිතට සතුටක් සැනසෙල්ලක් ලබා දෙන නිර්මල බුදුබණ පදයක් කියන ධර්ම ගෞරවය මුලින්ම හිතවල ඇති කරගන්න ඕන. ඊළඟට ඊටාම කෙටියෙන් කියනවා නම් ධර්ම ශ්‍රවණය කරනකොට අක්කරං වාපි පුළුවන් නම් අකුරක් නැර පදං වාපි පුළුවන් නම් එකම පදයක්වත් අත්හරින්න නැතුව අත්තං වාපි පුළුවන් නම් එකම අර්ථයක්වත් අත්හරින්න නැතුව ධර්ම ශ්‍රවණය කළොත් ඔබට මහ විශාල ධර්මානිසංශයක් චතක් ශාන්තියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. පින්නතුනි අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මුලින්ම ධර්ම දේශනාවේ මූලාශ්‍රය දැනගන්න ඕන. මොකද්ද මූලාශ්‍රය කියලා කියන්නේ? මේ දේශනා කරන ධර්මය ත්‍රිපිටකය සඳහන් වෙන්නේ කොහේද කියන එක. ඇයි? එතකොටයි අපට විශ්වාසයක් ඇති වෙන්නේ අපි මේ ශ්‍රවණය කරන්නේ බුදුහාමුදුරුවම දේශනා කොට වදාළ නිර්මල බණපදයක් කියන බව මා ඔබට අද ධර්ම දේශනා කරන්න මාතෘකාව හැටියට තබාගත් ගත්තේ අභිධර්මයේ එන විභංග ප්‍රකරණයේ 이르දිපාද විස්තරය අභිධර්මයේ විභංග ප්‍රකරණයේ එන 이르දිපාද විස්තරය තමයි මා අද මාතෘකාවට තබා ගත්තේ මොකද්ද 이르දිය කියලා කියන්නේ පින්නතුනි 이르දිය කියන වචනේ සරලම තේරුම තමයි විශේෂ සුවිශේෂ හැකියාව කියන එක. 이르දිය කියලා කියන්නේ විශේෂ සුවිශේෂ හැකියාව. තවත් විදිහකට කියනවා නම් අභිවෘ දිය සමෘද්ධිය ඉදිරියට යෑම දියුණුව මේ වගේ මහ විශාල තේරුම් ගණනාවක් ඉර්ධිය කියන වචනේ තුල තියෙනවා. දැන් මම මෙහෙම පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් ඉර්ධිය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නැති සුවිශේෂී හැකියාවලට 이르දිය කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නැති සුවිශේෂී හැකියාවක්. මම මෙහෙම කිව්වොත් මිනිස්සෙක් අහසේ පියාසර කරනවා. මේක ඉර්ධියක්. ඇයි හැම මිනිස්සෙකුටම අහස ගමන් කරන්න බැරි නිසා. හැබැයි කුරුල්ලෙක් අහස ගමන් කරනවා කිව්වොත් ඒක ඉර්ධියක් නෙවෙයි. ඒක කුරුල්ලෙකුට සාමාන්‍ය දෙයක්. දැන් පැහැදිලිනේ. එහෙනම් 이르දිය කියලා කියන්නේ මොකටද? සාමාන්‍ය කෙනෙක් තුල නැති විශේෂ සුවිශේෂී හැකියා වලට. තව වචනයක් තියෙනවා පාද කියලා. මොකද 이르දි පාදනේ සම්පූර්ණ වචනේ පාද කියලා කියන්නේ ඒ දේ ලබා ගන්න ක්‍රමයට එහෙනම් 이르දිපාද කියන සම්පූර්ණ වචනේ තේරුම මොකද්ද? විශේෂ සුවිශේෂී හැකියාවන් ලබා ගන්න ක්‍රමය. දැන් බුදුහාමුදුරුවෝ මේ කාරණාව ඊටාම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ 이르දිපාද කීයක් තියෙනවද? මම මාත්‍රිකා කළා චත්තාරෝමේ ඉද්ධිපාදා ඉර්ධිපාද තියෙනවා හතරක් මොනවද ඉර්ධිපාද හතර අහගන්න ඡන්ද ඉද්ධිපාදා ඡන්ද ඉර්ධිපාදය චිත්ත ඉද්ධිපාදා චිත්ත ඉර්ධිපාදය විරිය ඉද්ධිපාදා වීරිය ඉර්ධිපාදය වීමංසා irdipaada වීමංසා irdipaadය අපි පිළිවෙලට කිව්වොත් ඡන්ද irdipaadය චිත්ත irdipaadය වීර්ය irdipaadය හා වීමංසා irdipaadය මම ඔබට දැන් මේ කාරණා එකින් එක විස්තර කරලා දෙන්නම් අපි බලමු මොකද්ද ඡන්ද 이르දිපාදය කියලා කියන්නේ. මේ ඡන්ද 이르දිපාදයේ තුලින් කොහොමද කෙනෙක් සුවිශේෂීභාවයට පත් වෙන්නේ? පින්නතුනි ඡන්දය කියන එකේ සරලම තේරුම කැමැත්ත. හැබැයි හැම කැමැත්තක්ම 이르දිපාදයක් වෙනවද? නෑ. දැන් අපි හිතමු අයහපත් වැඩ කරන නපුරු කෙනෙකුගේ හිතේ තියෙන නිතරම කැමැත්ත මොකද්ද? තව කාට හරි අයහපත නපුරක් කරන්න. එහෙනම් හැම කැමැත්තක් මිර්දිපාදයක් වුවොත් මොකද වෙන්නේ? අර නපුරු මිනිස්යාගේ නපුරුකම irdipaadayak වෙනවා. එහෙම නැහැ. මෙතන ඡන්ද irdipaadaye කියන එක හඳුන්වනවා ඡන්දීයති කුසල කම්්‍යතා චන්දෝති ඡන්ද ඉද්ධිපාදෝ කියලා. එතන වචනයක් තියෙනවා අත්තු කුසල කම්මියතා. මොකද්ද? කුසල් දහම් පින් වැඩ හොඳ වැඩ යහපත් වැඩ කරන්න හිතේ නිතරම තියෙන කැමැත්තටයි ඡන්ද 이르දිපාදය කියන්නේ. අපේ හිතේ නිතරම පින්කම් කරන්න, හොඳ වැඩ කරන්න, අනිත් අයට උදව් කරන්න, අනිත් අයගේ අභිවෘද්ධියට කටයුතු කරන්න නිතරම කැමැත්තක් තියෙනවා අපි ඒකට කියනවා ඡන්ද 이르දිපාදේ කියලා. නමුත් ගැටලුව ඇත්තටම අපි හැමෝන්ගෙම හිතවල නිතරම පිංකම් කරම්මන්න තියෙන කැමැත්ත නැහැ. සමහර විට වෙන වෙන දේවලුත් තියෙනවා. එනිසා මා ඔබට කොහොමද මේ ඡන්ද ඊර්තිපාදය ඇති කරගන්න කියන එක සරලවම කියලා දෙන්නම් ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්. ඔබ මේ ධර්මදේශනය ශ්‍රවණය කරාට පස්සේ පොතක් අරගෙන ඔබ දන්න පින්කම් ලියන්න පොතක කොලයක ගොඩක්ම ලියන්න බැරි නිසා මම කියන ප්‍රධාන වශයෙන්ම බුදුදහමේ උගන්වන පින්කම් 18ක් තියෙනවා. එකක් තමයි අටමහා පින්. බහලා තියෙනවනේ. අටමහා කුසල් කියලා කියනවා අටමහා පින් කියලා කියනවා මේ එතකොට එතන 8ක් තියෙනවා ඊළඟට දස පුණ්‍ය ක්‍රියා කියලා බහලා තියෙනවනේ පින්කම් 10ක් ගැන උගන්වලා තියෙනවා. ඔන්න දැන් 18යිනේ. මේ 18 කොලයක ලියන්න 1 2 3 කියලා ලියන්නේ. ඊළඟට මොකද කරන්න ඕන? ඔබ මේ 18 හොඳට කියවලා මෙතෙක්කල් තමන් කරපු පින්කම් ඉදිරියෙන් හරියක් දාන්න ලොකු. දැන් අපි හිතමු සීල සමාදානය. ඔබ සීල් සමාදන් වෙනවා නම් හරියක් දානවා. ධර්ම ශ්‍රවණය කිරීම හරියක් දාගන්න. පැහැදිලිනේ? දැන් මේ විදිහට අපි හිතමු උපමාවක් හැටියට උදාහරණයක් හැටියට මේ 18න් ඔබට හරි දාගන්න පුළුවන් 10කට විතරයි. ඒ කියන්නේ මොකද්ද? ඔබ පින්කම් 18න් තාම කරලා තියෙන්නේ 10යිනේ. මේ කත්තු කුසල කම්යතා ඡන්දයට එන්න නම් ඔබට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔය ලියාගත්ත කොලේ හැමදෑම උදේට කියවලා කැමැති දෙකක් ඇති කරගන්න. පළවෙනි කැමැත්ත තමයි ඔබ ඔය හරිදාගත්ත පින්කම් 10 ගැන හිතලා මම මේ පින්කම් 10 කරලා තියෙනවා ඉදිරියේදීත් කඩ කරන්නේ නැතුව තව තවත් කරනවා කියන කැමැත්ත හිතේ ඇති කරගන්න. ඔය පළවෙනි ක්‍රමය. දෙවෙනි අවස්ථාව මොකද්ද? දැන් තව 8ක් හරි වැටිලා නැහෙනේ. ඒ කියන්නේ මොකද්ද? ඒ පින් අට තාම කරගන්න බැරි වුණා. එහෙනම් දෙවනුව හැමදාම දෙවෙනි අදිස්ථානෙට කැමැත්තට එන්න මොකද්ද? මට මේ පින්කම් අට තාම කරගන්න බැරි වුණා. මම කොහොම හරි ඉදිරියේදී මේ පින්කම් අට කරනවා කියන දැඩි කැමැත්තක් හිතේ ඇති කරගන්න. ඔන්න ඕක තමයි <clears throat> කුසල ඡන්ද කියලා කියන්නේ. මොකද්ද? සරලවම කියනවා නම් මොකද්ද? මෙතෙක් කරපු පින්කම් කොහොම හරි තවත් කරනවා කියන කැමැත්ත මෙතෙක් නොකරපු පින්කම් කොහොම හරි කරනවා කියන කැමැත්ත මේක කොහොමද 이르දිපාදයක් වෙන්නේ පින්නතුනේ ඔබ දිනපතාම උදේට හවසට මේ සිටිවිල්ල බුදුන් වැඳ ඉවරලා හිතුවොත් දීර්ඝ කාලයක් මේ පින්කම් කරනවා කියන සිටිවිල්ල හිතට වශී වෙනවා. මොකද වෙන්නේ? ඔබ දීර්ඝ කාලයක් දිනපතා උදේ හවස පින්කම් කරනවා කියන සිටිවිල්ල හිතනකොට හිතට වශී වෙනවා. හිතට වශී වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඔබ කරන්නේ පින්කම්ම විතරයි. ඇයි අපි දන්නවන්නේ සාමාන්‍ය ජීවිතේ මිනිස්සු හිතට වශී වුණාම නොකරන දෙයක් තියනවාද? නේ? මිනිස්සු හිතට වශී වුණාම නොකරන දෙයක් නැහැ. සමහර මිනිස්සු කියනවනේ හිතට කොච්චර වශී වෙලාද බලන්න මම මේ අසවල් දේ කරලා මැරුණත් කමන්නේ. එහෙම කියන්නේ නැද්ද? මම මේ දේ කරලා හිරේ විලංගුවේ වැටුණක් කමන්නේ. එහෙම කියනවනේ. ඒ කියන්නේ එච්චරටම ඒ දේ හිතට වශී වෙච්ච නිසා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපිත් මේ පින්කම් කරනවා කියන කැමැත්ත පුළුවන් තරම් හිතට වශී කරන්න. කොහොමද ඔබට ඒතර විශේෂ කෙනෙක් වෙන්න පුළුවන්? ඇත්තටම පින්කම් කරනවා කියන දේ හිතට වශී වුණොත් පින්නතුනි ඔබ කරන්නේ පින්කම්ම විතරයි. පින්කම් කියලා කියන්නේ මොනවද? හොඳ වැඩ. යහපත් වැඩ. එහෙනම් ඔබත් එක්ක ජීවත් වෙන අනිත් අය හොඳ වැඩක් කරනවා නරක වැඩක් කරනවා පිනුත් කරනවා පවුත් කරද්දී සාමාන්‍යයි. ඒ දෙකම කරන පිරිස අතර ඔබ පින්කම් විතරක් කරනවා නම් විශේෂ කෙනෙක් වෙන්නන්ට හැමෝම කියාවි අසවල් කෙනා ගොඩක් හොඳ පින්කම්ම විතරක් කරන බොහොම සත්පුරුෂයෙක් කියලා. ඔන්න විශේෂ කෙනෙක් වෙනවා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු දෙවනි 이르දිපාදය. චිත්ත 이르දිපාදය. චිත්ත කියන එක අපි හැමෝම දන්නවා. චිත්ත කියලා කියන්නේ අපේ හිතට. එහෙනම් මෙතන මොකද්ද චිත්ත 이르දිපාදය කියලා කියන්නේ? හිත වඩන එකට. හිත වඩනවා භාවිතා කරනවා පුරුදු පුහුණු කරනවා කියන එකටයි ඇයි අපි හිත භාවිතා කරන්න ඕන ඇයි අපි ඇත්තටම හිත පුරුදු පුහුණු කරන්න ඕන පින්නතුනි සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි නිතරම උපක්ඛිලේසේහි උපක්ඛිලිත්තක් අපේ හිතේ ස්වභාවය තමයි පිටතින් පැමිණෙන කෙලෙස් කියන නරක සිතුවිලි වලින් කෙලිසෙනවා. ඒ කියන්නේ හිත අපිරිසිදු වෙනවා. හිත නරක් වෙනවා. හිත අයහපත් පැත්තට හැරෙනවා. ඒ කෙලෙස් එනවා ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිස්තං. පිටතින් පැමිණෙනවා. ඔබ දන්නවද මේ ආගන්තුකේහි උපක්ඛිලේසේහි කිව්ව තැන හිත නරක කරන හිත අපිරිසිදු කරන කෙලස් කීයක් තියෙනවද? හරියටම කියන්න පුළුවන්. අභිධර්මයේදී හරියටම උගන්වනවා මේ වගේ කෙලස් 1500ක් තියෙනවා. කොච්චරක්ද 1500ක් තියෙනවා අපේ හිත අයහපතට නරකට හරවන. ඒකයි මේක ටිකක් භයානක. ඒකයි අපි මේක පුරුදු පුහුණු කරන්නට ඕන. හැබැයි මේ කෙලෙස් 1500ම සාමාන්‍ය කෙනෙකුට නැති කරන්න පුළුවන්ද? බැහැ. මේ කෙලෙස් 1500ම සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. ඒකයි අරහම් බුදු ගුණයේදී කෙලෙසර යොනු දුරු කොට කියලා කිව්වේ. අපි මොකද්ද කරන්න ඕන? අන්න එතෙන්ට අපි එන්න ඕන මේ චිත්ත irdipaදදී. හරිම සරල දෙයක් බුදුහාරෝ ගන්නන්නේ. එදිනෙදා අපට ඇති වෙන කෙලෙස් 16ක් තියෙනවා. උන්වහන්සේ අපට උපදෙස් දෙන්නේ යටත් පිරිසෙන් මේ කෙලෙස් 16ක්වත් අඩු කරගෙන යටපත් කරගෙන සමාන කරගන්න කියන එක. කොච්චර ලේසිද? 1500න් කීයයිද අපට අඩු කරගන්න කිව්වේ? 16යි. අපට එදිනෙදා ඇති වෙන රාගය, ද්වේෂය, මෝහය, මද, මාන්‍ය, ඉරිෂියාව, මක්ඛ, තම්භ, පලාස ඔය විදියට අපට ඇති වෙන කෙලෙස් 16ක් තියෙනවා. අපි කරන්න ඕන මේ කෙලෙස් 16 යටපත් කරගන්න ඕන නැත්නම් සමාන කරගන්න ඕන. මම ඒ වචනේ ඔබට පැහැදිලිද? සමාන කරනවා කියන්නේ හිත වඩනවා කියන්නේ ඉර්ධිපාදයක් වෙනවා කියන්නේ මේ කෙලෙස් 16න් එකකටවත් වැඩි වෙන්න දෙන්න හොඳ නැහැ. සමානව තියාගන්න ඕන. ඇයි මම එහෙම කියන්නේ? පින්නතුනි මේ කෙලෙස් 16න් 15ක්ම අඩු වෙලා එකක් වැඩි වුණොත් ඔබේ චරිතය ඒ හා සමානව ප්‍රසිද්ධ වෙනවා. කොහොමද? අපි හිතමු කවුරු හරි කෙනෙකුගේ අනිත් කෙලෙස් 16ම අඩු වෙලා ද්වේෂය කියන තරහව කියන කෙලෙස් විතරක් වැඩි වුණොත් මොකද වෙන්නේ? එයා සම්පූර්ණ පැය 24 මේ ඉන්නේ තරහෙන්. එහෙම අය නැද්ද? ඉන්නවා. ඉතින් මිනිස්සු නම්පට බඳින්නේ නැද්ද එහෙම අයට හපෝ මහ කේන්තිකාරය. එයා ළඟට කිට්ටු වෙන්නවක් අබ්බෑ. එහෙම නම්පට බැඳෙනවා. අපි හිතමු අනිත් කෙලෙස් 16ම උන් 15ක් අඩු වෙලා මෝහය කියන කෙලෙස් විතරක් වැඩි වුණොත් මොකද වෙන්නේ? එයා සම්පූර්ණ කරන්නේ මෝඩ වැඩ. එහෙම මිනිස්සු නැද්ද ගම්මා ගම්වල නගරේ අපි අතර අපි කියනවා සමහරට හපෝ යා මහ පල් මෝඩේ. නේ කිසි වැඩක් හරියට කරගන්න බෑ. දැන් මොකද මේ නමක් පිට බැඳුනේ? දැන් ඔබට තේරෙනවද මම මේ පැහැදිලි කරන දේ? මේ කෙලෙස් 16න් එක කෙලෙස් වැඩි වුණොත් එකක් එයාගේ චරිතය ඒ අනුව වර්ධනය වෙලා එයා ඒ චරිතයට එහෙනම් අපි කරන්න ඕන මොකද්ද එක කෙලෙසකටවත් වැඩි වෙන්න දෙන්නේ නැතුව අපි කෙලෙස් සමාන කරගෙන ජීවිතේ හැඩගස්වා ගන්න මහන්සි ගන්නවා ඒක පින්නතුනේ නිකං කරන්න බෑ ඒ සඳහා චිත්ත 이르දිපාදය කියලා කියන්නේ සිත මොකක් හරි ප්‍රතිපත්තියකට පුරුදු කරන්න ඕන. හිත මොකක් හරි ප්‍රතිපත්තියකට පුරුදු කරන්න ඕන. මම පුංචි උදාහරණයක් කියන්නම්. පොඩි කාලයක් දීලා මොකක් හරි ප්‍රතිපත්තියකට අදිස්ථාණයෙන් පුරුදු කරනවා. අපි හිතමු අපි උපන්දිනයක් එනවා කියලා. දැන් අපි හැමෝම කරන්නේ උපන්දිනයකට එක්කෝ උපන් දින සාද පවත්වනවා නැත්නම් පින්කම් කරනවා පන්සල් යනවා බෝධි පූජා කරනවා එකම දෙයක් නේ හැමෝම නමුත් අපිට මෙහෙම කරන්න බැරිද ප්‍රතිපත්තියක් හැටියට අපි හිතමු ඔබ මස් මාළු කන කෙනෙක් කියලා අපි ප්‍රතිපත්තියක් වෙනවා මම උපන් දිනේ වෙනුවෙන් මම උපන්න මාසේ නිර්මාංශ වෙනවා කොච්චර හොඳයිද ඒක හිතේ අදිස්ථානයක් හා ප්‍රතිපත්තියක්. කොහොමද ඒක පුරුදු කරන්නේ? දැන් අපි හිතමු ඔබ හොඳටම මස්මාළු ඒ bitter මස් මාංශ කන කෙනෙක් නම් gedara අනිත් අය කෑම කනකොට කෑම මේසේ ඒ දේවල් තියෙද්දි ඒ දිහා බල බලා ඔබට ඒවා අනුභව නොකර නිර්මාංශ වෙන්න පුළුවන් නම් හිත වැලිනවා එකක් රස තෘෂ්ණාව නැති වෙනවා. අනිත් අය අනුභව කරන දිහා බල බල තමන්ටත් මෙච්චර කල් කටට රහට දැනිච්ච තමන් මෙච්චර කල් අනුභව කරපු දේ තමන්ගේ උපන්දින ප්‍රතිපත්තිය වෙනුවෙන් කඩන්න නැතුව ආරක්ෂා කරන්න පුළුවන් නම් හිත වැළෙන්නේ නැද්ද? එකක් හිත වැළෙනවා අනික රස තෘෂ්ණාව නැති වෙනවා. හරිද? ඒ වගේ මොකක් හරි දෙයක් ප්‍රතිපත්තියක් සමාදන් වෙන්න ඕන. අපේ පරණ කතාන්දර තියෙනවා සමහර ඇත්තෝ ප්‍රතිපත්ති පූර්ණණය කරලා තමන්ගේ ජීවිතේ ගියත් ප්‍රතිපත්තිය කඩපු නැති චරිත අපට ඕන තරම් හම්බ වෙනවා. ඒ තමයි අපට හිත වඩන්න පුළුවන් ක්‍රමය. අනිත් කාරණාව තමයි අපි හිතමු නිතරම ද්වේෂය කේන්ති යන කෙනෙක් නම් නිතරම මෛත්‍රී සහගත අනිත් අයත් එක්ක මිතුරුකම් පවත්තන සිතුවිලි පුරුදු පුහුණු කරන්න ඕන. අපි හිතමු නිතරම මෝහයට බර කෙනෙක් නම් ඔහු නිතරම හොඳ ධර්මය සඳහන් ධනාත්මක සිතුවිලි සඳහන් පොත්පත් කියවලා උගත් අය ඇසුරු කරලා දැනුම වර්ධනය කරගන්න ඕනේ. අපි හිතමු කෙනෙකුට රාගය කියන සිතුවිලි වැඩි නම් ඒ අය අසුබ ගැන අසුබ ගැන තියෙන පොත්පත් සංකල්ප දැකලා කියවලා ඒවා අධ්‍යයනය කරන්න ඕන. එතකොට ඔබට පුළුවන් හිත වඩන්න. හිත වැඩුණොත් අනිත් පැත්තට ඔබට පුළුවන් මේ දේවල් සමාන කරගන්න. තුන්වෙනි ඉර්ධිපාද උගන්වනවා වීරිය irdipaadaya මොකද්ද වීරිය කියලා කියන්නේ පින්නතුනි වීරිය කියලා කියන්නේ පටන් ගත්ත දෙය අවසාන වෙනකන් කරන්න හිතේ තියෙන දැඩි අදිස්ථාණයට දැන් මට කියන්න හැමෝන්ටම පුළුවන් පටන් ගන්න දේවල් ඒ විදියටම ඉවර කරන්න බෑ. සමහර අය තොරන් ගහලා පෙරහැරවල් පවත්තලා උත්සව තියලා මහා උත්සව ශ්‍රීයෙන් සමහර දේවල් පටන් ගන්නවා. මෙන්න ටික කාලයක් යනකොට නතර වෙනවනේ. ඇයි හැමෝන්ටම මේ වීරිය කියන දේ 이르දිපාදයක් හැටියට නැති නිසා පටන් ගත්ත දේ ඉවර වෙනකන් කරන්න අපහසුයි. දැන් බලන්න අපේ බුදුහාමුදුරුව තරම් වීරියවන්ත උත්මයෙක් මේ ලෝකෙ බිහි වෙලා තියෙනවද? උන්වහන්සේ බුද්ධත්වය කියන එකම දේ ලබා ගන්න සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය වීරිය පාරමිතාව සම්පූර්ණ කළා. ඔබට මතකයි අන්තිම ආත්මභාවයේදී උන්වහන්සේ කුසතන මිටියට බොම දෙලාගෙන කොහොමද වීරියවන්ත වුනේ? මගේ ඇඟේ සම්මස්ලේ නහර වියලේවා බුදුන වී මිසක් මෙතනින් මම නැගිටින්නේ නෑ කියලා උන්වහන්සේ අදිස්ථාන කළා. ඒක තමයි පටන් ගත්ත දේ අවසාන වෙනකන් අපට කරන්න පුළුවන් ශක්තිය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔබට මෙහෙම දෙයක් පුළුවන් පටන් ගන්න කරන්න. මම ප්‍රායෝගික දෙයක් කියන්න. ඔබ මෙච්චර කල් කරලා සමහර දේවල් අතාරිනවනේ. දැන් තනියම හිතන්න එහෙම අතෑරපු දෙයක් පස්සේ කාලෙදී ඔබේ කටින් මෙහෙම කියවිලා තියනවද? අපරාධේ මං මේ දේ නැවැත්තුවේ. මට තව ටිකක් මහන්සි වුණා නම් ඒ දේ කරගන්න තිබුණා කියලා ඔබේ කටින් පිට වෙලා තියෙනවද? ගොඩක් අය එහෙම කියනවා. නේ? ඉක්මන් වෙලා නවත්තනවා. පස්සේ හිතෙනවා මට මේක කරගන්න පුළුවන් තව ටිකක් මහන්සි වුණා නම් කියලා. දැන් සමහර දරුවෝ විභාගවලට වැඩිය මහන්සි වෙන්නේ නැහැ. එහෙම ඉන්නවනේ සමහර දරුවෝ. වැඩිය මහන්සි වෙන්නේ. ඉතින් ඒ අයගේ වැඩක් කරගෙන ලියනවා. හැබැයි විභාගේ ප්‍රතිඵලාවම සමහර වෙලාවට විභාගේ පාස්. ඊළඟේ දරුවා මොකද්ද කියන්නේ? අපරාධේ මං තව ටිකක් හොඳට මහන්සි වෙලා පාඩම් කරා නම් හොඳටම පාස් වෙන්න තිබුණා කියලා කියන්නේ නැද්ද? කියනවා. දැන් අපට අර අතරමඟදී මහන්සි වෙන්න හිතෙන්නේ නැත්තේ අතරමඟදී උත්සාහවන්ත වෙන්න හිතෙන්නේ නැත්තේ අතරමඟදී දමල ගහලා අවසන් කරන්න හිතෙන්නේ මොකක් නිසාද වීරිය කියන දේ 이르දිපාදයක් හැටියට පුරුදු පුහුණු කරපු නැති නිසා. එහෙනම් ඔබ පුංචි දෙයක් පටන් අරගෙන ඉවර වෙනකන් ඒ දේ කරන්න මහන්සි ගන්න. එතකොට හිත වීරිය කියන එකට පුරුදු වෙවි. හතරවෙනි 이르දිපාදය මොකද්ද? හතරවෙනි 이르දිපාදය විමංශා 이르දිපාදය මොකද්ද විමර්ශා ඉර්ධිපාද කියලා කියන්නේ? විමර්ශා කියලා කියන්නේ පින්නතුනේ හැම දෙයක්ම ඇහුව ඵලියට ඇහිච්ච ඵලියට දැක්ක නිසා පිළිගන්නේ නැතුව ඒ ගැන තව තවත් හොඳට හොයලා බලලා තවත් හොඳට විමසලා පිළිගන්න එකට බුදුහාමුදුරු ලස්සන උපමාවක් දෙනවා හරියට මේ වීමංසාව ඇතිකුගේ හොඬ වැලේ තියෙන අගිස්ස වගේ. ඔබ දැකලා තියෙන අර හොඬ වැලේ තියෙන අර කෙලවර කෙලවරේ කියන්නේ ඇතා හෝ අලිය ඕනම දෙයක් හඳුනගන්නේ මොහොකින්ද? අර හොඬ වැලේ කෙලවරෙන්. මේ දේ උණුසුම්ද? මේ දේ සීතලද? මේක කළුද? මේක කන්න පුළුවන් දෙයක්ද? මේක කන්න බැරි දෙයක්ද? ඇතා හෝ අලිය හොඳට හොඬවැල කෙලවරින් හොඳට හොයලා හොයලා හොයලා තමයි ඒ දේ කිට්ටු කරගන්නේ. එහෙනම් අපි හැම දෙයක්ම ඇහිච්ච ඵලියට හෝ අහන ඵලියට හෝ දකින ඵලියට හෝ දැක්ක ඵලියට පිළිගන්නේ නැතුව හොඳට විමර්ශනය කරලා පිළිගන්න එකට අපි කියනවා වීමංසාව කියලා. දැන් මේ වීමංසාවේදී අපි තව එකක් අවබෝධ කරගන්න වටිනවා. මොකද්ද? දැන් සමහර අයත් මෙහෙම කතාවක් කියනවා. හාමුදුරුවනේ මම නම් කෙනෙක් එකපාරට කිව්ව දෙයක් පිළිගන්නේ නැහැ. හැබැයි මගේ මැස් දෙකෙන් දැක්කොත් පිළිගන්නවා. එහෙම කියනවද නැද්ද? එහෙම ගොඩක් අය කියනවා. හොඳින් මතක තියාගන්න සමහර දේවල් තියෙනවා පින්නතුනි තමන්ගෙම ඇස් දෙකෙන් දැක්කත් පිළිගන්න හොඳ නැති දේවල් විමර්ශාව කියන එක irdipaadayak හැටියට આવොත් සමහර දේවල් තමන්ගෙම ඇස් දෙකෙන් දැක්කත් පිළිගන්න හොඳ නැහැ දැන් ඔබ හිතයි ඒක හරි වැඩක් නේ මගේ ඇස් දෙකෙන් දැක්කොත් ඇයි පිළිගන්න බැරි කියලා මම පුංචිම සිද්ධියක් කියන්නම් එක සිටුතුමෙක් හිටියා මේ සිටුතුමා හොඳටම දන් දීලා දුක්පත් වුණා. අන්තිමට කන්නත් නැහැ. සේවකියොත් නැහැ. එකම සේවකයෙක් ඉතුරු වුණා කරණවැමිය විතර. දෙවියෝ කතා කරනවා සම්‍යක් දෘෂ්ටික මේ සිටුතුමා බඩගින්නේ මැරුණොත් ලෝක නින්දාවක් වෙනවා දන් දුන්නට වැඩක් නැහැ කියලා අපි මෙයාට පිහිට වෙන්න ඕන කියලා හීනෙන් ඇවිල්ලා ඒ දෙවියෝ කියනවා සිටුතුමනි ඔබේ දන් ගැන අපි සතුටු වුණා හෙට උදේ පාන්දර ඔබේ ගෙදරට දෙවි කෙනෙක් කෙනවා බ්‍රාහ්මණ වෙස්ෙන්. ඔබ හොඳ දණ්ඩක් තියාගෙන ඉඳලා ඒ බ්‍රාහ්මණයාට ඔලුවට ගහන්න එතකොට රත්තරම් පිළිමයක් කියලා බිම වැටේවි. ඔබ රත්තරම් පිළිම විකුණලා හොඳට පින්කම් කරලා කෑම කන්න කියලා කිව්වා. දැන් සිටුතුමත් කිව්වා වගේම උදේ ලෑස්ති වෙලා හිටියා. කිව්වා වගේම බ්‍රාහ්මණයෙක් ආව ඔලුවට ගැහුවා. ඇත්තටම රත්තරම් පිළිමයක් වුණා. ඕක බලාගෙන හිටිය තමන්ගේ මැස් දෙකෙන් කවුද? ඒ ගෙදර හිටපු කරණවැමිය. කරණවැමිය ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා මමත් එක උදේට ප්‍රාර්ථනා වෙන්න කියලා ගහන්න ඕන ඔලුවට කොල්ලේ. මොකද කරේ? එයා ගිහිල්ලා ඇත්ත බ්‍රාහ්මණයෙකුට කිව්වා අපේ ගෙදර දානයක් තියෙන උදේ පහන්තර එන්න කියලා. දැන් මොකද කරේ? මෙයත් ලොකු පොල්ලක් නැස්ති කරන් ඉඳලා අර ඇත්ත බ්‍රාහ්මණයා ගෙට ඇතුල් වෙනකොට ඔලුවට ගැහුවා. ඉතින් ලේ පෙරාගෙන බ්‍රාහ්මණය දුහනවා. රාජසේවකයෝ අල්ලගත්තා නඩු අහනවා. කියනවා මගේ වැරද්දක් නැහැ. අසවල් වීදියේ සිටුතුමා ගෙන්නලා අහන්න එතුමාගේ ගෙදරදී මගේ ඇස් දෙකෙන් දැක්ක දේක මම මේ කළේ. සිටුතුමා ගෙන්නවා. සිටුමා හැබැයි විස්තරේ කියනවා එහෙම දෙයක් වුණා හැබැයි මම ගැහුවේ ඇත්ත බ්‍රාහ්මණයෙකුට නෙවෙයි මේ දෙවි කෙනෙක් ඇවිල්ලා මගේ දන් දීමේ ආනිසංස නිසා ලැබිච්ච දෙයක් කියලා කිව්වා. රජ්ජුරුව මොකද කරන්නේ? අපරීක්ෂිතන කර්තව්‍යයන් හොයන්නේ බලන්නේ නැති මිනිස්සු මගේ රටට වැඩක් නැහැ කියලා අර කරණවැමියගේ හිස කසා දැම්මා. දැන් මං අහන්නේ ඒ කරණවැමිය මරුන් කෑවේ මොනව කරන්න ගිහිල්ලාද? තමන්ගෙම ඇස් දෙකෙන් දැක්ක දේ කරන්න ගිහිල්ලා. දැන් එහෙනම් මෙච්චර කාලෙක පිළි අරන් හිටියේ මොකද්ද? නමුත් මගේ ඇස් දෙකෙන් දැක්කද ඒ හරිය කියලානේ. නමුත් පින්නතුනි වීමංසාව කියන 이르දිපාදය වැඩුවොත් ඇස් දෙකෙන් දකින්න දේත් එක්වර පිළිගන්න එපා. ඇයි අපි දකින්නේ එක දෙයයි. ඒ දකින්න කලින් එතන වුණේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉස්සරහට එතන මොකක් වෙයිද කියලාත් අපි දන්නේ නැහැ. එහෙනම් පිළිගන්න කලින් මොකද්ද කරන්න ඕන? එතන වෙච්ච දේත් හොයලා බලන්න ඕන. වෙන්න තියෙන දේත් හොයලා බලලා Taman දැක්ක දේ මේ තුනම සංසන්දනය කරලා පිළිගත්තොත් ඔබ කවදාවත් අමාරුවේ වැටෙනවද? මිනිස්සු ගොඩාක් රණ්ඩු සරුවල් ප්‍රශ්න ඔක්කොම හදාගෙන තියෙන්නේ කෙනෙක් කියපු දේ ඒ විදියටම විශ්වාස කරන නිසා හා දකින දේ ඒ විදියටම විශ්වාස කරන්න යන නිසා. එහෙනම් විමර්ශාව කියන එකෙන් උගන්වනවා මේ හැම දෙයක්ම හොඳට හොයලා බලන්න කියලා. එහෙනම් මා හිතන්නේ මේ irdipaada හතර ඔබට පැහැදිලිනේ. පළවෙනි එක ඡන්ද irdipaadය පින්කම් කරන්න තියෙන කැමැත්ත. දෙක චිත්ත irdipaadය. මොකද අපි චිත්ත irdipaadය කියලා කිව්වේ? සිත වඩන එකට. ඒකට වීරිය irdipaadය පටන් ගත්ත දේ අවසන් වෙනකම් කරන්න තියෙන අදිෂ්ඨානය වීමංසාව හැම දෙයක්ම හොයලා බලලා කරනවා. මේ හතර කරනකොට ඔබට මොනවද ලැබෙන්නේ? එතන උගන්වනවා චත්තාරෝමේ භික්කවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා මේ දේවල් භාවිතා භාවිතා කළොත් බහුලී කතා වැඩි වැඩියෙන් පුරුදු කළොත් මෙන්න ලැබෙන දේ ඒකාන්ත නිබ්බිදාය ඒකාන්තෙම්ම ඔබ නිවිච්ච සැනසිච්ච ශාන්ත කෙනෙක් බවට පත් වෙනවා හැමෝම කැමතිනේ බොහොම නිවිච්ච සැනසිච්ච කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් විරාගාය ඕනම දෙයකදී ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නිරෝධාය ඕනම දෙයක් ඕනම වෙලාවක නවත් නවත්තන්න පුළුවන් අබ්බැහි වෙන්නේ නැතුව. උපසමාය සංසිඳෙන්න පුළුවන්. අභිඥාය සම්බෝධාය ඕනම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අවසානයේ නිබ්බාන සං නිබ්බානාය සංවත්තಂತಿ නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා දෙයක් තියනවද? අපි හැමෝන්ටම මේ කියන සතර 이르දිපාද තුලින් අපි කලින් මතක් කරපු ඒකාන්තයෙන්ම නිවීමක් ඒකාන්තයෙන්ම සැනසීමක් නැවැත්මක් නිර්වාණ අවබෝධයක්ම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගනිමින් අද දවසේදී ඒ ධර්ම දේශනාවේ දායකත්වය දරලා තියෙනවා 2013 අගෝස්තු අගෝස්තු මස 21 වන දින පරලෝ සැපත් වූ H.W. සුගතපාල පියාණන්ට තෙමසක් සම්පූර්ණ වූ නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම සඳහා 2009 මැයි 16 වන දින පරලෝ සැපත් HW වජිරා සුභාෂිනී දියණියට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා රාගම තලගොල්ල නෙළුම් මාවතංක 5931 අජන්තා නිවසේ පදිංචි HW අජන්තා සජීවනී මහත්මිය එවැගේම හක්මන බෙලිමන්ඩිය මුරුතාමුර පදිංචිව සිටි කරුණාවතී හින්නිහාමිනේ මෑණියන් පරලෝසපත්ති වර්ෂ 29ක් පිරීමත් 2011 ජනවාරි 22 වන දින නැසී ගිය පොඩි මහතා පියාණන්ටත් 2002 අගෝස්තු 24 දින නැසී ගිය සුදු මල්ලිටත් නැසී ගිය රණවීර මහතා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින තරංගි දුව ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරනවා අක්මන මුරුතාමුර බෙලිමණ්ඩියේ WGA සිරිසේන මහත්මයා ඒ වගේම පරලොව සැපත් පියාණන් වන W ආර්ද සිල්වා මහතාටත් පරලොව සැපත් මෑණියන් වන A එල්ද සිල්වා මහත්මියටත් සියලු මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට දායකත්වය දරනවා කොළඹ පහ තිඹිරිගස්යාය ශ්‍රී පාපාර 50න් දෙක නිවසේ සීලාද සොවිසා මහත්මිය එවැගේම අද දින ජම්මදිනයේ සමරන නුගේගොඩ නාවල පාරේ සමන් මාවතේ පදිංචි ජයතිස්ස හතර සිංහ මහතාටත් මේ මාස 26 වන දින ජම්මදිනයේ සමරන බදුල්ලේ කැප්පෙටි පොළපාරේ පදිංචි ජයතිස්ස මහතාගේ මෑණියන් වන චන්ද්‍රා රාජපක්ෂ මහත්මියටත් නිදික් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සායකත්වය දරනවා හතරසිංහ මහතාගේ පවුලේ සමදෙනා. ඒ වගේම වසර 3කට පෙර පරලොව සපත් ලීලාවති ගොඩිගමුව මෑණියන්ටත් මාස 9කට පෙර පරලොව සපත් පීඒ ගුණරත්න පියාණන්ටත් පවුලේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරනවා පූගොඩ මිල්ලගහවත්ත 117 නිවසේ පදිංචි පී.ඒ. චන්ද්‍රලතා මහත්මිය ඇතුළු සහෝදර පිරිස. එවැගේම පරලොව සැපත් විදුහල්පති D.A.W. ධර්මදාස් පියාණන්ටත් W. රත්නායක ගුරුමෑණියන්ටත් ශෛල්‍ය වෛද්‍ය D.A. ජයසිරි ධර්මරත්න සොහොයුරාටත් D.A. මාලනී පත්මාවතී සොහොයුරියටත් රෙජිස්ට්‍රාර් WG අමරවංශ මහතා ඇතුළු සියලු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වය දරනම පුවක් පිටිය මීපිලාව අංක 71 නිවසේ DAP ධර්මරත්න මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් එවැගේම මීට මාස 7කට පෙර පරලොව සැපත් ගොඩවෙල මහවිද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය තුහල්පති ආර්.එස්. ජයරත්න මහතාටත් පරලොව සැපත් දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා තාඹුගල දන් ඕවිටාංක ඒ 155 නිවසේ පදිංචි පරලෝක සපත් ජයරත්න මහතාගේ භාර්යාව වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඉන්ද්‍රාණි අත්සල්ල මහත්මිය රෝහණ ජයරත්න පුතා චන්ද්‍රිකා ජයරත්න දුව සුමන සිරි පෙරේරා බෑනා සහ සන්දනී විජේමාන ලේලිය වසර දෙකහමාරකට පෙර පරලෝසපත් පී.බී. අත්තනායක ස්වාමි පුරුෂයාට සහ වසර 3කට පෙර පරලොව සැපත් අනෝමා අත්තනායක දියණියට හා මියගිය සියලු මළගිය ඥාතීන්ට දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වය දරනවා රඹුක්කන කෝරෙම්පල අදීශ නිවසේ HMK මණිකේ මහත්මිය මාතර වල්ගම උතුර භාවජිත නිවසේ පදිංචි විශ්‍රාමලත් පරිපාලන සේවයේ පළවෙනි පන්තියේ නිලධාරී රන් ආර්යදාස මහතාගේ 82 වන ජන්මදිනයට ආශිර්වාද කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් මියගිය සියලු මළගිය ඥාතීන්ට පින් දීමටත් සියලු දූ දරු මුණුබුරන්ට ආශිර්වාද කිරීමටත් දායකත්වය දරනවා ආර්යදාස මහතාගේ භාර්යාව සහ දරු මුණුබුරු මිනිබිරියන් එවැගේම 2012 නොවැම්බර් 21 වන දින පරලොව සැපත් WAM LP නෝනා මෑණියන්ටත් 2000 මාර්තු 22 දින පරලොව සැපත් JD නවරත්න ස්වාමි පුරුෂයාටත් 2011 අප්‍රේල් 7 වන දින පරලොව සැපත් YM සෝමලතා සොයුරියටත් වසර 3කට පෙර පරලොව සැපත් YM පුංචි බණ්ඩා පියාණන්ටත් පරලොව සැපත් JD කරුණාරත්න HM මණික් කාමි මව්පියන්ටත් පින් අනුමෝදන් කිරීමටත් ජීවත්ව සිටින දූ දරු මුණුපුරන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරනවා කුලියා පිටිය ඉලුක්කේන බොරුවැව උපදින්චි වයිඑම් සිරියාවති මහත්මිය. හොඳයි මේ හැමදෙනාම ප්‍රාර්ථනා කරන සියලුම අපේක්ෂාවන් ඉටු වී හැමදෙනාටම මෙම ධර්මානි සංසය තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවන් සම්පත්ම හේතු වේවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශිකාන් වහන්සේ බලපිටිය වඳුදුව සිරි පවරින්දාරාම මහා විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය අමරපුර සිරි සද්ධම වංශ මහනිකායේ සමලේඛකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී ස්වාමින්ද්‍රණන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනම් 0112 69 71 40 දුරකථන අංකයට කතා කරන්න. ඔබට තෙරුවන් සරණයි.